මුලින් දේශනයක් අහලා අවසන් වෙලා උන්ගන්නේ <coughs> ඇවිද යද්දී මට දැන් වැටෙන සංඥා සුකුම ස්වභාවය වගේ ස්වභාවයක් තිබුණේ. ඒකටම හුලඟක් හමාගෙන යනකොටම අර ඒකේ දෙයක් මුකුත් අර නැහැ කියන ස්වභාවයට අරපත් වෙන ස්වභාවයක් තිබුණා. එතකොට අර එතනින් එහාට අර නහස අර මේ ඇත්තටම අර සමාධිමත් ස්වභාවයක් තිබුණා නම් ඒ ස්වභාවය තුළ ටික වෙලාවක් සිටියා. මේ ඊට පස්සේ දැන් අර ඊට පස්සේ අර නිකන් සිත සිතක් කියන්නේ මේ අර එහාට නිකන් විසි ඈතට යන ස්වභාවයක් වගේ අන්න අර වගේ කියපුවම එක සීමාවක් නැහැ වගේ අන්නේම ස්වභාවයක් අත්දැක්කා. ටික වෙලා. හින් ස්වභාවයක් කරනස නොදැනෙන ස්වභාවයක් තර කියන්නේ. එහෙමයි. නොදැනෙන එහෙමයි. අර නොදැනෙනවට වැඩිය නැහැ වගේ අර දැන් කුමක කියපුවාම අර මොකද නැහැනේ ඒ කුමකටත් නිකන් එහා වගේ ඒකත් ඈත යන ස්වභාවයක් වගේ නෙක් ඉතින් මෙහෙනස දැන් කොච්චර වෙලා වගේ තිබුණා ටික වෙලාවක් අපිට විනාඩි කමාරක් ඒ වෙලාවේ මෙහෙනස හිටියේ වාඩි වෙලාද නෑ මොනවද කරේ හිටගෙන හිටියේ හිටගෙන නිකම් ආ මේ මේ විනාඩි කමාරක් පොඩි වෙලාවක් එහෙමයි ඒකයි එච්චර හ්ම් නැහැ සාමාන්‍යයෙන් ඒ මොහොතේ පොඩ්ඩක් මනසේ විවේකී නිසාම ඇතිවන සමාධි ස්වභාවයක් තමයි. නමුත් ඒක ලෞකිකයි. ලෞකිකයි. ලෞකිකයි. ඒකට හේතුව එතන තියෙන්නේ මේ මේ අර විඥාන මායාවට මේ විඥාන මායාවට අර ඒ ස්වභාවයෙන් මත වෙන්නේ ඔක. එහෙමයි. ඒක බැස ගන්න නැති නිසා තමයි මත වෙන්නේ. නමුත් ඒක තියෙන්නේ අර මෙතන අවබෝධයෙන් මිදීම නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ එතන සැහැල්ලුව නිසා මත වෙන ස්වභාවයක්. හැබැයි ඒක ධර්මයත් එක්කලා කොයිතරම් දුරට අර ධර්මයත් එක්කලා දිගටම ආපු ගමන තුළ එවැනි ස්වභාව සැරින් සැරට මතුවනානේ. එහෙමයි. ඉතින් ඒ ස්වභාවයත් එක්කලා අර තාම තාම මේ ධර්මයට අලුත් වගේනේ. එහෙමයි. ඒ ස්වභාවය තුළ මේ සාමාන්‍යයෙන් අර සතර ඒරියාවෙම තොර මතුවෙන ස්වභාවය වෙනිනස මේ පේනවා ඇහෙනවා දැනෙනවා කියනකොට වැඩ කර කර ඉන්නකොටත් මතුවෙන එක. එතකොට තමන් කතා කරනවා කතා කරාට අර අවදිය මතුවෙනවා. එහෙමයි. එහෙමයි අරනස. ඒ ස්වභාවය තියෙනවා එහෙමයි. එතකොට තමන් වැඩ කරනවා වුණාට අවදිය මතුවෙනවා. එහෙමයි. එතකොට තමන් සක්මන් කරනවත් වැඩ කරා වුණත් කතා බහ කරා වුණත් සාමාන්‍යයෙන් ඕනම සතර ඉරියව්වෙම අවදිය මතුවෙනවා. එහෙමයි. ඒතර දැන් කියන දේවල් වල කෙනෙක් නැහැ. සිතුවිලි නැතුව නෙමෙයි. සිතුවිලි වලට හිමිකාරයක් නැහැ. එහෙමයි. එතකොට දකින්න දේවල් වලට හිමිකාරයක් නැහැ. හෙන දේවල් වලට හිමිකාරයක් නැහැ. එතකොට දැනෙන දේවල් වලට කෙනා නැහැ. මමයා නැහැ. මමයා මමයා ඒවයි බැසගෙන නැහැ. මමයා ඒවට ඒවයි තැවරෙන්නේ නැහැ. මමයා තවරෙන්නේ නැතුණා මමයා සිහියත් එක්ක ඒ දිහා බලන් ඉන්න ස්වභාවයට අවදි වෙලා ඉන්නේ. අන්න එහෙම එහෙම එකක් තමයි ආරණහන්ස මේ ඒක හිතනවාද කියන එක Tamanටයි තේරෙන්නේ සම ඒ සාන්දිටිකයි හැබැයි මෙන්නත් කියපු උපමාව ඒක නෑ හැබැයි ඒක නෑ කියන්න බෑ ඒක Tamanට සාන්දිටිකයි හැබැයි අපි කියන එක නම් හැම මොහොතේම දැනෙන එකක් එහෙමයි. උදේ ඉඳන් ආරණහත අර දස ඥාන ගැන අර මේ අර මේ සත්‍ය දකින තැන මෙතන අර දේව ඥානය තියෙන හැටි එතකොට අරමුණින් මිදෙන හැටි මිනිස් සම්මතා ඥානය එතකොට එතකොට අර මතා භූතය ඇති වෙන හැටි එතකොට විදා ওই ටික ওই ටික මෙනෙහි තිබුණා වෙනහස ගොඩක් වෙලාවට ඒ ටික ධර්ම ආවනා ටික මෙනෙහි කරමින් සිටිය උදේවරුව එතකොට කොහොමද මේ යථාභූත ඥානය දක්වන්නේ ඒ දෙයක් නැහැ කියලා දැන් තේරෙනවනේ බාහිර දෙයක් නැහැ කියනකොට මේක සිතුවිල්ලක් බව අන්න එතන ඒකකොට යථාභූත ඥානෙ එතන තියෙනවා ඒ කොහොමද නෑ ඒක ඒක ඉස්සර ඉස්සර ගන්නවා ඒ කොහොමද තියෙන්නේ දැන් අර ගන්න අරමුණ බාහිර නැහැ කියලා තේරෙනවනේ එතකොට ඒක සිතුවිල්ලක් නෑ විග්‍රහය හරියට තියෙන්න. ඕන දෙයක් කියන්න අපි අහන් ඉන්නම්. අපි හැබැයි ඇත්ත එකක් පෙන්නන්න. මෑණිනාස කියන එකට අපි අහන් ඉන්නවනේ. අහනවනේ. අහනවනේ.